අලුත් දවසක අලුත් ඇරඹුමක් සනිටුහන් කරමින් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 28 වන සතිය මෙලෙසින් ආරම්භ වන්නේ. සදහතුනි 28 වන සතිය පුරාවටම භාවනාව ඇසුරින් ඔබට හරවත් ධර්ම දේශනාවන් එවැගේම සදහම් කතිකාවන් වලට සවන් දෙන්නට හැකියාව තිබෙනවා. ඉතින් අද දවසේ මේ සඳුදා දවසේ සුපුරුදු ලෙසින් ඔබ අප කෙරෙහි මෙත් සිතින් ධර්මදේශනාව පවත්වන්නට ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් වැඩම කරන්න ලැබුණා.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 ජීවිතයක් සාර්ථක කරගන්න නම් ජීවිතයකට අපේ ජීවිතයට මුල් වෙන හැම ක්‍රියාවකටම මුල් වෙන හැම වචනයකටම මුල් වෙන හැම දෙයකටම මුල් වෙන අපේ සිත નિවර්ධි කරගත යුතු වෙනවා. සිත નિවර්ධි කරගත යුතු වෙනවා. ඉතින් සති ගණනාවක් පහුවෙලත් මෙවැනි මාතෘකාවකට අපි මේ සතිය සාකච්ඡා කරන භාවනාව ගැන ප්‍රමාද වෙලා අනිත් අනිකුත් බොහෝ භාවනාවන් ගැන කතා කරලා ඔක්කොම කරලා භාවනාව ගැන සාකච්ඡා කරන්න තීරණය කරේ එතකොට තමයි ඒකේ තියෙන වටිනාකම හොඳින් තේරෙන්නේ අපි යමක් කරලා තියෙන හින්දා මේ වෙනකොට ඒකින්ද අපි මේ සතියේ භාවනාව කියන්නේ මොකක්ද භාවනාව කරන්න ඕනේද භාවනා නොකර බැරිද භාවනාවෙන් තියෙන ප්‍රයෝජනය අපේ ජීවිතවල ලෞකික ජීවිතවලට එකතු කරගන්නේ කොහොමද ඒකට ලෞකික ජීවිතේට ප්‍රයෝජනයක් තියනවද කියලා නිවන් දකින්න භාවනාව අත්‍යවශ්‍යද මේ වගේ බොහෝ කාරණා නිසා සමහර වෙලාවට මුලාවටපත් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා සම්පූර්ණයෙන් භාවනාවෙන් සිද්ධ වෙන කෘත්‍ය මොකක්ද කියලා සාකච්ඡා කරලා තීරණයකට එළඹිලා අත්දැකීමකුත් ලබා ගන්න තමයි මේ සතියේදී අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒකෙන්ද අපි පළවෙනියෙන්ම අර්ථ දක්වගමු මොකද්ද මේ භාවනාව කියන්නේ? ඇයි අපි භාවනා කරන්න ඕනේ කියලා. සහ යම් කිසි එක කාරණාවක් අද දවසේ අපි තමන්ගේ ජීවිතයට අපි දන්නවා සඳුදා දවස අඟහරුවාදා දවස අපි පැවරුම් ලබා ගන්න දවස කියලා. යම් කිසි පැවරුමක් යම් දෙයක් කරන්න කරලා බලන්න කියන එක හැමදාම සාකච්ඡා කරන දෙයක්. ඒතරේ සතිය පුරාවට අපි ගැන කතා කරන ප්‍රත්‍යක්ෂ වර්තහන ගලාගෙන යන්නේ අන්න එහෙමයි. හොඳයි. අපි දන්නවා අපේ හිත විතේක ලෝභ දේශ මෝහ වලින් පිරීලා යම් විතේක ක්‍රියාත්මක වෙන්නේ. ලෝභ දේශ මෝහ කියන්නේ අකුසලයන් වලට. මේ අකුසල සහ අලෝභ අධේශ මෝහ කියන්නේ කුසලයන් වලට. එතකොට අකුසලයන් ඇති වෙනකොට අපේ අකුසල සිත් පහළ වෙනකොට ලෝභ දේශ මෝහ මුල් වෙලා සිත් පහළ වෙනකොට ඒ හැම හිතක් එක්කම ඒ සෑම සිතක් එක්කම ඊයේ අභිධර්ම වැඩසටහනේත් අපි ඒක මතක් කරා සබ්බා කුසල චෛතසික ධර්මයන් කියලා හතරක් තියෙනවා ඒ තමයි මෝහය අහිරිකය අනෝතප්පය උද්ධච්චය මෝහය අහිරිකය අනෝතප්පය උද්ධච්චය කියලා කියන්නේ මෝහය කියන්නේ ඇත්ත වහන ස්වභාවය ඇත්ත වසං කරන ස්වභාවය ඒතර හැම අකුසලයකම තියෙනවා සත්‍ය ස්වභාවය, ප්‍රකෘති ස්වභාවය වසං කරන ගතිය. හැම අකුසලයකම තියෙනවා පාපයට බය නැති කරන, පාපයට ලැජ්ජාව නැති කරන ගතිය. ඒ කියන්නේ හැම අකුසලයකම ඒ ලක්ෂණ තියෙනවා. සහ හිත නොසන්සුන් කරන ගතියක් තියෙනවා මේ හැම අකුසල ධර්මයකම. ඒකට ඔය හතර නැති අකුසලයක් නැහැ. මොනවද මෝහය අහිරික අනුතප්පය උද්දච්චය අකුසලයේ ඇති වෙනකොට අකුසලයත් එක්ක ඇත්ත වැහෙන ස්වභාවය මොකක්ද කියලා කියලා දෙන්න අපි සඳහන් කරලා තියෙන උදාහරණයක් තියෙන ඇත්ත වැහෙනවා කියන එක මොකක්ද කියලා පැහැදිලි කරන්න හැමදාම කියන උදාහරණයක් තියෙන එක මතක තියෙනවා නම් හැම අකුසලයක් එක්කම මේක යෙදෙන හින්දා අපිට හැම වෙලෙම මේ හිතා ගන්න පුළුවන් වෙනවා මේ මේ මේ තියෙන්නේ අකුසලයෙන් වැහිලා තියෙන වෙලාවක් කියලා මම මෙහෙම කිව්වොත් මේ මෝහයට පත් වෙලා ඉන්න වැරදි දෘෂ්ටි වලට පත් වෙලා ඉන්න කෙනා දන්නේ නැහැ මම එතනයි ඉන්නේ කියලා. හරි? ඒ කෙනා දන්නේ නැහැ හරියට කොයි වගේද අන්ධයෙක් ඉන්නවා ಜಾති අන්ධයෙක්. ಜಾති අන්ධයෙක් කියලා කියන්නේ උපතින්ම අන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාගේ කකුලේ අදයක් තියෙනවා. හරි? එතකොට එයාට ඒ ඇදේ ඇදේ ඇදේට දැනෙනවා වෙන්න පුළුවන් ඇවිදිද්දි. හැබැයි එයාට දැන් ඇවිදිනකොට මේ කෙලින් ඇවිදීමක්, ඇද කකුලක් කියන කිසි අදහසක් නෑ. දැනෙන දේ විතරයිනේ. ඒ කවදාකවත් රූපයක් දැකලා නෑනේ. එයා දන්නවද එයා කකුලේ ඇදයක් තියෙනවා කියලා එතකොට? නෑ. ඒක අන්දෙක් දන්නේ නෑ. එතකොට බැරි වෙලාවකවත් එයාට මොනවා හරි කාරණාවක් උඩ පෙනීම ලැබුණොත් අන්නේ පෙනීම ලැබුණාම තමයි එයා දැනගන්නේ මගේ කකුල ඇදෙටයි තිබිලා තියෙන කියලා. කලින් දන්නේ නැහැ. නේද? එතකොට වැරදි දෘෂ්ටියකටපත් වෙලා මෝහයෙන් මුලා වෙලා ඉන්න කෙනා ඒ මුලාවේ ඉන්න තාක්කල් දන්නේ නැහැ මං ඇද වෙලයි මගේ වැරද්දක් තියෙනවා අය කියලා. හරි. හැබැයි පසු කාලීනව එයා දැනගත්තොත් දැනගත්ත ගමන් එයාගේ මේ කකුලේ ඇදේ අයින් වෙනවද? ඇදෙන් පස්සේ තමයි උත්සාහ කරන්නේ මගේ වැරද්දක් තියෙනවා මම ඒ වැරද්ද සකස් කරන්න ඕනේ කියලා. සකස් කරන්න පටන් ගන්නෙ වැරද්ද වැරද්ද කියලා දැනගත්තට පස්සේ. ඒ වගේ ඇත්ත වැහෙන ස්වභාවයක් හැම අකුසලයකම තියෙනවා. මේකට අපි මතක තියාගන්න උදාහරණෙ මෙන්න මේකයි. ඒක සාධාරණ උදාහරණයක්. ඕනෑම මිනිසෙක්ගේ කටක කටක තියෙන කෙල, සෙම, සොටු, දත් කහට ආදිය මේ ලෝකයේ පිළිකුල් කියලා සම්මත වෙච්ච ඒවාද නැද්ද? පිළිකුල් අප්‍රසන්න ඒවාද නැද්ද? පිළිකුල් අප්‍රසන්න ඒවා තමයි ඕන මිනිසෙකගේ තියෙන්නේ. ඒකද කවුරු හරි ටොෆි එකක් කකා ඉඳලා ඉතින් භාගයක් එයාගේ කටේ තියලා අපිට දුන්නොත් එහෙනම් මේ කන්න කියලා. කොහොමත්ම හිතන්නවත් බෑ දැනුත් ඒක කියනකොටත් මහා අප්‍රසන්නකමක් ඇති නන්න අප්‍රසන්නකම අරමුණු වෙනවා නේද අප්‍රසන්න භාවය අරමුණු වෙනවා එහෙම කිව්වහම හැබැයි තමන්ගේ දරුවෙක් අම්මෙකුට දුන්නොත් තාක්ෂිකට දුන්නොත් අප්‍රසන්න භාවය අරමුණු වෙන්නේ නැහැ. තේරෙනවද මම කියන එක? ඒ වෙලාවට ඒක ඇත්තටම ඒක අප්‍රසන්න දෙයක්. අර ආදරය, ලෝභය, බැඳීම නිසාවෙන් අර අරමුණු වෙන්නේ නැහැ. වැහෙනවා. ඇත්ත වැහෙනවා. හරිද? අන්න එහෙම ස්වභාවයක් තියෙන අකුසලයේ. එතකොට ඇත්ත වැහෙන හින්දා අපි දන්නේ නැහැ. දැන් බලන්න ලෝකයේ මිනිස්සු රාගාදී කෙලෙස් ධර්ම පසුපස මහා වේගවත් හඹාගෙන යමක් හඹාගෙන යනවා මේක තමයි ලෝකයේ තියෙන ලොකුම සැපය කියලා. නේද? එතකොට ඒ හඹාගෙන යන අයට අපි නිකන් හරි කිව්වොත් එහෙම කේසාලෝමා නකාදන්තා තතෝ මන්සං නහාරු අට්ඨයක් විජ්ජං කියලා පිළිකුල් භාවනාව වඩන්න කිව්වොත් එහෙම මොනවද ඒක? අනේ යනවා යන්න අයිසේ තමුසෙට පිස්සුද නේද? කියලා එහෙම එහෙම ස්වභාවයකින් අට්ඨික සංඥාව කරලා හෝ පිළිකුල් භාවනාව කරලා හෝ වේදනානුපස්සනාව කරලා හෝ මොනියම්ම ක්‍රමයකින් රාගය අයින් කරනවා කියන එකක් මේ ලෝකේ නැහැ කියලා යාලා කියනවා. සමහර අය සමහර වෙලාවට කියනවා ඔය කවුරු මොනවා කිව්වත් ඕවා අයින් කරගත්ත කෙනෙක් කවුද කියන බලන්න එක්කෙනෙක් කියන බලන්න. හරිද? අන්න එහෙම කියනවා. ඒක ප්‍රායෝගික නෑ කියනවා. ඒවා ඔය ඔක්කොම කරන්නේ බොරුව කියනවා. හරිද? එතකොට එහෙම අයින් කරගත්ත කට්ටිය ඕනෑ තරම් ඉන්නවා කියලා පිළිගන්න කැමති නැහැ. ඒකට ලෑස්ති නැහැ. ඒ ලෑස්ති නැත්තේ අන්න ඇත්ත නැහැ නේද? එයාගේ දැක්ම. එයා කියන්නේ කවදාකවත් අයින් කරන්න බෑ කියලා. ඉතින් අයින් කරන්න, අඩු කරන්න, පාලනය කරන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන්කම තියෙනවා. විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්, තදාංග වශයෙන් ප්‍රහාණය කරන්න පුළුවන්. මේකේ ප්‍රහාණය කියන එක අතිමහත්ව තියෙනවා ශාසනයේ. ඒක කරන්නේ කොහොමද කියලා. සමුච්ඡේද වශයෙන් මේ විදිහට හැම එක එක ආකාරයකට මේක ප්‍රහාණය කරන ආකාර තියෙනවා. ඒක තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට අකුසලය කියන ඔන්නේ ඇත්ත වැහෙන සහ ඊළඟට අකුසලයේ තියෙන භයානකකම තමයි පාපයට බය නැහැ. රාගාදී කෙලෙස් ධර්මම අපි ගමු උදාහරණයක් විදිහට ඒවා ඉස්මතු වුණාම සමහර මිනිසුන්ට සමහර ස්ත්‍රීන්ට එන මොහය අනෝතප්පය මොහය අහිරිකයි. අය කියන්නේ පාපෙට ලැජ්ජාව නැහැ. සමහර අය ඉන්නව නේද? අන් අයට හිතන්නවත් බැරි තරම් ලැජ්ජාව කියන එක උපරිම වශයෙන් ඇති වෙන අවස්ථා තියෙනවා මිනිසුන්ට මේ සමාජයේ. නේද? ලැජ්ජාව ඇති වෙනවා. දැන් අපි සමහර අය ඉන්නවා හරීම බයෙන් තමයි හරීම පරිස්සමෙන් තමයි ජීවත් වෙන්නේ. මොකද මොන හරි වුණොත් මේ සමාජෙට මුණ දෙන්නේ කොහොමද? වැරදි අදහසක් ඇති වුණොත් කියලා ලැජ්ජාව තියෙනවා. නේද? සමහර අය අපි තා පිළිකුල් කරන මහා ලැජ්ජාවටපත් වෙන වැඩ කරනවා කරලා සද්දනස කීසි ගානක් නේද මේ පාරෙත් යනවා කටියත් එක්ක කතාත් කරනවා අපි කියලා බලන්න පරුන්දට ලැජ්ජා නැති හැටි නේද මෙච්චර දේවල් වෙලත් කිසි ගානක් නැතුව ජීවත් වෙනවා කියලා. ඒ ඇයි? අකුසලයේ ප්‍රබලත්වය. අකුසලයේ ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ? ඉන්න තැන කරන දෙයක් කිසිම දෙයක් තේරෙන්නේ තේරෙන්නේ නැහැ. ලැජ්ජාව කියනක නැහැ. හරිද? ලැජ්ජාව කියන එක දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි බොහෝ අපාගාමී දේවල් කරනවා බය කියන එක දැනෙන්නේ නැහැ. සසර තියෙන විපාක මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒ ඒ වගේ ඒ කියන්නේ අකුසල ඉදිරියේ බය නැති වෙනවා, පාපයට බය නැති වෙනවා සහ හිත තදින්ම සංසුන් වෙනවා. එහෙනම් අකුසලයක් එක්ක අපිට අකුසලයේ එනකොට අපි ඉන්නේ හිතේ නොසන්සුන්කමත් එක්ක පාපයට ලැජ්ජා නැති, පාපයට බය නැති, ඇත්ත වැහිච්ච ඝන අඳුරක කලබල වෙලා ඉන්න කෙනෙක් වගේ හරියට නිකන්. ඇයි ඇත්ත වැහිලා තියෙන්නේ? ඒ කියන්නේ අකුසලයක් එක්ක ලෝකයේ සත්‍ය తත්වය වසන් කරනවා. ඔන්න අකුසලයට හැම අකුසලයකටම හැම අකුසල සිතකටම අකුසල ඇඟීමකටම ප්‍රතිවිරුද්ධ ඒකට ප්‍රතිවිරුද්ධ ඒකත් එක්ක යෙදෙන්නේ නැති. උදාහරණයක් මෛත්‍රියත් එක්ක තරහය දෙන්නේ නෑ. තරහයි මෛත්‍රිය එකට හැදෙන්නේ නෑ. හිංසාකාරී හැඟීමයි අවිහිංසාකාරී හැඟීමයි එකට යෙදෙන්නේ නෑ. හරිද? ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕන කියන හැඟීමයි ප්‍රාණඝාතයේ යෙදෙන්න ඕන කියන හැඟීමයි එකට යෙදෙන්නේ නෑ. අන්න ඒ වගේ එකට යෙදෙන්නේ නැති සිතුවිලි වගේක් තියෙනවා හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙනවා හරිද ඒක හරියට යන භෞතික භෞතික විද්‍යාවේ තියෙන නියමයක් වගේ භෞතික වස්තුන් ගැන නියමයක් තියෙනවා හැම බලයකටම ප්‍රතිවිරුද්ධ සාහිත සමාන බලයක් තියෙනවා කියලා නේද අන්න ඒ වගේ හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙනවා එහෙම කුසලයක් තියෙනවා ඒක වර්ධනය කරන්නත් පුළුවන් නම් අපි අකුසල වලට යට වෙලා ඉන්න ඕනද? එකක් අකුසලයේ අපිට පීඩාකාරී. නේද? අකුසලයේ රත්ත්‍රීන් දැවීම ඇති කරන ඇත්ත වශයෙන් කරනවා. ඊළඟට අකුසලයේ පාපය පාප කරනවා අපිට. නේද? පාපයට ලැජ්ජාව නැති කරනවා. හිත නොසන්සුන් කරනවා. තව නොයෙකුත් දේවල් සිද්ධ වෙන අතර වාරයේදී අපි ඒ වාට යට වී සිටිය යුතුද? නැහැ. නේද එහෙනම් කුසලය උත්පාදනය කරගන්න ඕනේ උත්පාදනය කරගෙන විතරක් නෙවෙයි ඒ කුසලය වර්ධනය කරගන්න ඕනේ හරි කුසලය උත්පාදනය කරගන්න ඕනේ උත්පාදනය කරගෙන නෙවෙයි ඒ කුසලය වර්ධනය කරගන්න ඕනේ අන්න ඒ කුසල වර්ධනය සඳහා කෙරෙන වැඩ පිළිවෙලක් තියෙනවා. හරිද? ඒක එතෙන් අපි යම් බොහොම පරිස්සමෙන් හරිද? දැන් අපි උදාහරණයක් අරගෙන ඒ උදාහරණයට අනුව මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ව අපේ ක්‍රියාකාරීත්වයන් අනුව අපි බෙදලා බලමු අපිට ගැළපෙන විදිහකට. හරි. දැන් යම් කිසි සිද්ධියක් හමු වෙයි එක එක සිතුවිලි එක එක කෙනාට ඇති වෙන ස්වභාවයන් තියෙනවා. අපි හැමදාම ගන්න උදාහරණයක් තමයි කැරපොත්තෙක් නැත්තම් පත්තෑයේ ගේ ඇතුළට එනවා දකින්න කෙනෙක්. පත්තෑයේ ගේ ඇතුළට එනවා දකින්නකොට හැසිරෙන ආකාරය අනුව මිනිස්සුන්ව කොටස් හතරකට බෙදන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ තමයි පළවෙනි කට්ටිය තමයි පත්තය ගැටෙනවා දැක්කම ආයේ යාට කිසිම සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. කිසිමම කුසල සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. මොකවත් නැහැ යාට ඇති වෙන්නේ. සරප්පුවක් අතර ගන්න මරන්න. කියන හැඟීම විතරක් ඇති වෙනා ඉන්නවා. ඒක විතරයි ඇති වෙන්නේ. ඊට වැඩි දෙයක් නැහැ. දැක්කද ළඟම තිබ්බ මොකක් හරි ගත්තා පහර දුන්නා පොඩි කරලා දැම්මා. එච්චරයි එයාට වෙන කිසිම එකට ඒක විතරයි. ඒ කියන්නේ එයාට පත්තය ගෙට එන සිද්ධිය ඉදිරියේ එයාට ඇති වෙන්නේ අකුසල් විතරයි. හරිද? අකුසල් සිත විතරයි කුසල මාත්‍රයක්වත් නෑ. එයාට හිංසා කරලා දාන්න ඕනේ. ඒතර වැරදි වැරදි අදහසකුත් තියෙනවා. විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා අදහසකුත් තියෙනවා. නේද? ඊළඟ කවුරු හරි කිව්වොත් මොන හරි කියන්න ගියොත් කියන්නේ එයා මොකටද මෙහෙට ආවේ? මං ඉන්ටන්ට ආවා. ඒක මම අල්ලලා දැම්මා. හරි ඒක වැරදි දෘෂ්ටියකුත් තියෙනවා නේද? එතකොට තමන්ගේ දරුවන්ට කයි නැත්නම් ඒ වගේ එකක් හින්දා ඒ ඒ දේවල් පිළිබඳව රැක ගැනීමේ තණ්හාවකුත් තියෙනවා. තණ්හා දෘෂ්ටි මාන්න සහිත ප්‍රබල අකුසලයක් තමයි මේ තියෙන්නේ ප්‍රාණඝාතයට තියෙන අදහසක්. ඒතර ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවා. ඒ තමයි පළවෙනි කපලවෙනි කණ්ඩායම. එයාලට වෙන සිතුවිලි ඇති වෙන්නේ නැහැ. දෙවෙනි කණ්ඩායම තමයි කුසල සිතුවිලිත් ඇති වෙනවා. ඒ කියන්නේ අකුසල සිතුවිලි මරන්න ඕනේ කියලා හිතෙනවා. මරන්න ඕන කියලා හිතෙනවා ඒත් එක්කම යාට පව් කියලා හිතෙනවා. හරිද? මෙයාට හිතෙනවා මෙයාගේ වැඩ පොඩි වෙනවා. ඒ වගේ දේවල් හිතෙනවා. මෙයා ලොකු දුකක් විඳිනවා. ඒ කියලා මේ වගේ සතෙක් අහිංසක සතෙක් මරලා දාන්න හොඳ නෑ කියන අදහසුත් එනවා. මරන්න ඕන කියන අදහසුත් එනවා. මරලා දාන්න ඕන කියලා අදහසුත් එනවා. දෙකම එනවා සැරෙන් සැරේ මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට. ඒ කියන්නේ හිංසාකාරී අදහස් සහ අවිහිංසාකාරී අදහස් කියන දෙකම වෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ මරණයක. පළවෙනි කට්ටිය මේ සතාව මරනවා. දෙවෙනි කට්ටිය මේ සතාව මරනවා. හැබැයි එයාට අවිහිංසාසාරී සිතුවිලිත් කුසල් සිතුවිලිත් හැරෙන් කරේ ආවා. දෙකම ඇවිල්ලා කෙරුණේ මරණයක. තුන්වෙනි කණ්ඩායම ගැන දැන් මේ කට්ටිය හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. තුන්වෙනි කණ්ඩායම තමයි ජාත් එකේම සිතුවිලි එනවා මරන්න ඕනේ කියලා හිතෙනවා. මරන්නේ නැහැ කියලා හිතෙනවා. හැබැයි අන්තිමට වෙන්නේ මරන්නේ නැති එක. හැබැයි යාගේ නොසන්සුන් වීම ඇති වුණා නොයෙකුත් ආකාරයෙන් මරන්නම හිතුණා නේද? මරන්නම හිතුණා හැබැයි මරන්නේ නැහැ. ඒක තව තව මේ කොටසක් ඒ. හතරවෙනි කණ්ඩායම තමයි දැක්ක ගමන් අනේ අහිංසක සතෙක් කියලා අදහසක් ඇති වෙනවා. මල්ලකට හරි අල්ලන් ගිහලා දාන එළියට මරන්න සිතුවිල්ලක් එන්නෙම නැහැ. හරිද? මරන්න ඕන කියන සිතුවිල්ල එන්නෙම ඔන්න ඔය විදිහට මූලිකව අපිට කොටස් හතරකට ඔය අවස්ථාවේදී එන සිතුවිලි අනුව කොටස් හතරකට බෙදන්න පුළුවන් බැයිද මිනිසුන්? එහෙනම් පළවෙනි එක අකුසල් විතරයි එන්නේ, දෙවෙනි එක කුසල් අකුසල් දෙකම එනවා ක්‍රියාත්මක වෙන්නේ අකුසලය, තුන්වෙනි එක කුසල අකුසල් දෙකම එනවා ක්‍රියාත්මක වෙන්නේ කුසලය, හතරවෙනි එක කුසල් හැඟීමක් විතරයි එන්නේ. ඔය පත්තය ඉදිරියේ විතරක් නෙමෙයි පින්නන්නේ තව බොහෝ සිද්ධි තියෙනවා. ඕකේදී නම් මම ඉතින් ඔය ටික කියලා හැමදාම කටේ යනවා. පත්තය ගෙටෙනකොට තමන් කොයි කණ්ඩායමේද කියලා බලන්න කියලා. හරි. හුඟා බෞද්ධ දෙවෙනි කණ්ඩායමයි. වැරද්ද කරනවා හැබැයි නෑ. හුඟක් අය තුන්වෙනි කණ්ඩායමයි. හුඟක් අපේ අම්මලා එහෙමනම් හතරවෙනි කණ්ඩායමයක් ඉන්නවා. බොහෝ බොහෝ වශයෙන් ඉන්නවා. කිසිම සත්‍යයකට කරදරයක් කරන්නේ නැතුව ඉන්න වැඩි පිරිසක් ඉන්නවා. ඉතින් ප්‍රාණඝාත හමු වෙන නම් අපි හුඟක් කට්ටිය හතරවෙනි කණ්ඩායමයි කියලා කියන්න පුළුවන්. හොරකම් හමුවේ. වැඩි දෙනෙක් අපි හොරකම් හමුවේ කොයි කියන්නේ හොර වස්තුවක් දකිනවා. හොරකම් කරන්න පුළුවන් අවස්ථාවක් හොඳ වටින වස්තුවක් දකිනවා නම් හොරකම් කරගන්නත් අවස්ථාවක් තියෙනවා. සමහර කට්ටියට එහෙම දේවල් දැක්ක ගමන් අය කිසිමම හොරකමෙන් වැළකීමේ අදහස් පහළ වෙන්නේ නැහැ. නේද? එයා එයා කොහොම හරි කරලා අරග හොරකම් කරගන්නවා. ඒ කියන්නේ හරිය බලාගෙන ඉඳලා තියෙන වගේ හොරකම් කරන්න දෙයක් හම් වෙනකම්. වගේ ලංකාවේමයි හරි අඩුයි නේද ලංකාවේමයි හරි අඩුයි නේද දෙවෙනි කණ්ඩායම තමයි හොරකම් කරන්නත් හිතෙනවා හොඳ නෑ කියලාත් හිතෙනවා අපායයි කියලාත් හිතෙනවා අනුන්ගේ දේවල් මොකටද කියලාත් හිතෙනවා ඒ වෙනකොට හොරකම් දරා ගන්න බැරුව හොරකම් කරනවා තුන්වෙනි කණ්ඩායම තමයි හොරකම් කරන්න හිතෙනවා ඒ වුණාට මොකටද මං අනුන්ගේ වර්ගෙන එහෙම ජීවත් වෙන්නේ මගේ දරුවන්ගෙන් පවා මේවා මේවා මේවා පාවිච්චි කළා මට කවදාකවත් සංගීත දානයක්වත් දෙන්න හම්බෙන්නේ නැහැ කියලා එහෙම හිතිලා හොරකම් වළක්වා ගන්නවා. ඒ කියන්නේ කුසලය දිනනවා. හතරවෙනි කන්දහාර තමයි කොච්චර වර්ණ දෙයක් තිබ්බත් හොරසිතක් පහළ වෙන්නේම නැහැ. ඕකෙදී තුඟක් කලාවට අපි අහපුවාම ඒ සිද්ධියේදීත් ඉන්නේ කීයද කියලා අහපුවාම හුඟක් කට්ටිය කියන අපි හතර කියලා. නේද? අපේ බෞද්ධ පිළිවෙත් පුරන හුඟක් අය ඒ වගේ අවස්ථාවල ඉන්නේ හතරවෙනි කන්දහාරේ. ඒක හොඳයි. නේද? ඇත්තටම පිළිවෙත් පුරන අය. නමුත් ඉතින් ලංකාවේ වැඩි පිරිසක් ඉන්නවා පළවෙනි කන්දහාරේ. ඉතින් ඕක තමයි අපි මේ අද කතා කරන්නේ. ඊළඟ එකදී කාමයේ වර්ධව හැසිරීම කිව්වහමත් පිළියෙත් කරන හුඟක් අය වගේ සිතුවිල්ලක්වත් ඇති වෙන්නේ නෑ කාමයේ වර්ධව හැසිරීම පිළිබඳ ඒ වගේ හොඳ අය ඕන තරම් ඉන්නවා. එනවා අපි කතා කරන්නේ මේ භාවනා කරන අය ගැන දැනට සහ ඒ වගේ නෑ තව ටිකක් එහාට යනවා අපි මේ තව සිද්ධි කීපයක් ගන්න ගත්තාම අපි හිතමු කේලම් කියන එක කියලා. කේලම් කියන්නේ හිතෙනවා යම් කිසි කෙනෙක් දැකලා මාක් හරි කාරණාවකට ඒ කියන්නේ දෙන්නේ කොඳින් ඉන්නවා දැකලා නැත්නම් කවගේ හරි දියුණුව දැකලා කේලම් කීමේ සිත් පහළ වෙනවා සමහර අයට ඊර්ෂ්‍යාව ඇති වෙලා ඒ අයට සමහර අය කේලම් කියනවා ඒ කියන්නේ ඒක වලක් වලක්වා ගැනීම සිතුවිල්ලක්වත් පහළ වෙන්නේ නැහැ දෙවෙනි කට්ටිය කේලම් කියන්නත් ඕන කියලා හිතනවා ඒ බෑ කියලා හිතනවා හැබැයි අන්තිමට කේලම් කියනවා තුන්වෙනි කට්ටිය කේලම් කියන්නත් හිතනවා බෑ කියලා හිතනවා කේලම් කියන්නේ නැහැ හතරවෙනි කට්ටිය කේලම් කියන සිතුවිලි පහළ වෙන්නේ නැහැ දැන් මේ කණ්ඩායමේදී අපි කොයි කණ්ඩායමද කියලා බලන්න. ඒ සිද්ධියදී කොයි කණ්ඩායමද කියලා තමන් සත්‍යවාදීව හිතලා බලන්න. මම මේ කියන කාරණාවලදී ඔක්කොම හිතලා බලන්න ඕනේ. මං කීයද ඉන්නේ කියලා. මේකෙදි මොකද කියන්නේ? කෙනෙක් පරස වචන කියනවා. මට කෙනෙක් පරස වචනයකින් බයිනවා. මට ඒලා කෙනෙක් බයිනවා. මොන හරි ඕන නැති වචනයක් කියලා. බයිනකොට සමහර කක්කියට තියෙන අදහස මොකද්ද? බයිනකොටම රබර් බෝලේ පොලේ ගැහුවා වාගේ ඒ මේ පැත්තෙන් පරස වචනයක් කියනකොටම තියෙන එකම හිතවිල්ල මොකද්ද? මට බැන්නනම් මම බයින්න ඕනේ කියලා. නේද? එහෙනම් કોઈ කණ්ඩායම හුඟක් අය ඔය කිව්වට ඔතෙන්දී නම් કોઈ කණ්ඩායමේද? නේද? හුඟක් අය පළවෙනි කණ්ඩායමේ සමහර අයට බයි බයි කවුරු හරි කෙනෙක් මට බයිනකොට, Tamanට බයිනකොට නෑ මම බයින් නැතුව ඉන්නවා කියලා අදහස් පහළ වෙනවා. හැබැයි උනට බයින්නම වෙනවා. දරා ගන්න බැරිනවා. ඒතර වැඩි පිරිසක් පළවෙනි කණ්ඩායම වගේ වැඩි පිරිසක් දෙවෙනි කණ්ඩායමේ තව කට්ටියක් ඉන්නවා. බයින්දත් හිතනවා නෑ නෑ මට බැන්නට නේද බල්ලෝ බිරුවට කඳක් පාස් වෙනවාද කියලා හිතලා නේද ඒකත් මතක් කරලා බයින් නැතුව ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා දන්නවද? ඒක දුර්ලභයි. දුර්ලභයි ඒ ප්‍රේස. ඒ තමයි මොන જાතිය පරිසරචනය කළත් තමගේ පැත්තෙන් පල්ස වෙන්නේ නැති පිරිසක් වුණු කරපු පිරිසක් ඉන්නවා. හරිද? ඒ කට්ටිය අඩුද නැත්? ඒ කට්ටිය ගොඩක් අඩුයි. හැම වෙලාවෙම හතරවෙනි කණ්ඩායමේ ඉන්නවනම් තමයි හරියන්නේ වැඩි. හරි. එහෙනම් අපි ඔක්කොටම තමන් ගැන නිවැරදි විනිශ්චයකට ඇවිල්ලා ඉතා නිවැරදිව තමන් දිහා බලලා සකස් කරගන්න වෙනවද නැද්ද? හොඳයි. එහෙනම් දැන් ওই විදිහට නොයේකුත් අවස්ථා ආරම්භ බලන්න පරිසරයේ නොයේකුත් පරිසර සකස් වෙන අවස්ථා ආරම්භ බලන්න. ඒ වෙලාවේදී මම ඉන්නේ කීයද? හොඩියද? නේද? මම ඉන්නේ හතරවෙනි කණ්ඩායමද කියලා බලන්න. තව පස්වෙනි කණ්ඩායමකුත් තියෙනවා. ඒ තමයි අර හතරවෙනි කණ්ඩායමේ කුසල් ඇති වෙන කට්ටිය පස්වෙනි කණ්ඩායම තමයි ලෝකෝත්තර தත්ත්වයටපත් වෙච්ච අය. ඒ තමයි එයාලට අකුසල් පහළ වෙන මා ස්වභාවයක්වත් නැහැ. අකුසල් පහළ වෙන ස්වභාවයක්වත් නැහැ. හරි. එතෙන් තමයි අපි යන්න බලන්නේ. එතන තමයි අපි වර්ධනය කරගන්න ඕන තැන. ආ කමක් නැහැ. දැන් එතකොට අපි බලන්න ඕනේ මේ කණ්ඩායම් වලින් කොහොමද අපි උසස් වීම ගන්නේ? පළවෙනි කණ්ඩායමේ ඉන්න කෙනෙක් කොහොමද ඒක ඒක නවස්ස කරන්නේ දැන් අපි ඉස්සෙල්ලා වෙන් කරගත්ත කට්ටිය. දැන් මොකද කරන්නේ? පළවෙනි කණ්ඩායමේ ඉන්න අය කොහොමද දෙවෙනි කණ්ඩායමට යන්නේ? දෙවෙනි කණ්ඩායමේ ඉන්න අය කොහොමද තුන්වෙනි කණ්ඩායමට යන්නේ? තුනෙන් කොහොමද හතරට යන්නේ? හතරෙන් කොහොමද පහට යන්නේ කියලා බලා ගන්න තමයි තියෙන්නේ වැඩේ. හරිද? එතකොට මොකද මම මේ කිව්ව වර්ගීකරණය අපි මේක බෙදාගත්තේ අපිට හොඳට තේරෙනවා නේද? ඒක එහෙම තමයි. නේ? ඔව්. දැන් ඕක ඕකේ අපිට තව ලාභයක්ත් ලැබෙනවා. සමහරවිට අපිට මෙන්න මෙහෙම කියනකොට කට්ටිය හරි කැමති මෙහෙම කියනකට. සමහර වෙලාවට අපි කියනවා මන්නගේ දින් දේ තුනේ හරි හතරේ හරි තමයි හැම වෙලේම ඉන්නේ. නමුත් අපේ ගෙවල් වල මගේ යාළුවෝ ඉන්න ඒ කට්ටිය පළවෙනි කණ්ඩායම තමයි. අපි කාටත් ප්‍රයෝජනවත් වෙන්නත් නේ පළවෙනි කණ්ඩායමය දෙවෙනි කණ්ඩායමට ගන්න විදිය දැනගත්තොත්. නේද? ඒ මොකද්ද? අකුසල්ම ඇති වෙන අයව කුසලසිත උත්පාදනය වෙන විදිහක් ක්‍රමයක් අපි හොයාගත්තොත් එයාලට කෙනෙක්ව යහපතට ගන්න මටත් එහෙමනම් ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් බෑයි නේද එහෙනම් අපි හොඳට අවබෝධ කරගත්ත හැකි අපි දැන් ටික ටික ටික ටික ධර්මය අපි හැමදාම මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන හරහා විශේෂයෙන් අපි කල්යාණ මිත්‍ර සංගමයට බැඳෙන්න කියන්නේ කාටද බැඳෙන්න කියන්නේ සමනුත් නිවැරදි වෙලා අන් අයවත් නිවැරදි කරගන්න කැමැති කට්ටියට අපි කියන කල්යාණ මිත්‍ර සංගමයට අපිත් එක්ක එක රාශී වෙන්න කියලා. ඒ සඳහා ඔන්න දැන් වැඩ පිළිවෙල හරි වැඩ පිළිවෙල තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ වැඩ පිළිවෙලත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ වැඩ පිළිවෙලේ අවශ්‍යතාවය තියෙනවා රටේ හැමතැනම පළවෙනි කණ්ඩායම ගොඩක් කට වෙන විශේෂයෙන් මත්යන් වලට. හරි අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේ මද්ද්‍රව්‍ය වලින් අන් අයව මුදවා ගැනීමේ කල්‍යාණික සංගමේ ප්‍රතිවිරෝධතා වැඩ පිළිවෙල තමන්ගේ සිත් සකස් කරන මද්ද්‍රව්‍ය වලින් කට්ටිය අයින් කිරීම සඳහා අතුලාන්ත පෙළඹවීමක් ඇති කරන තමන්ගේම ස්වයං පාලනයක් ඇති කරන වැඩපිළිවෙලක්. එතකොට එහෙමනම් ඒ තැන්වලදී වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ මේ මූලධර්ම යටතේ. හරිද? මේවා ධර්මයේ තියෙන මූලධර්ම. කොහොමද? අකුසලයෙන්ම හිත පිරිච්ච කෙනෙක්ගේ හිතක කුසල් සිත් වර්ධනය කරන ක්‍රමවේදය පරියාය මොකක්ද? හරි. කියලා අපි ධර්මයෙන් හොර බලන්න නේද? අපිට හරි ලේසි කෙනෙක්ව පාලනය කරන්න, කෙනෙක් තුළ කුසල සිතුවිලි ඇති කරවන්න බොහොම පහසුවක් තියෙනවා. ඔන්න බලන්න, පත්තය මරණ තැනටම අපි යමු. හරිද? පත්තය මරණ, ඒ කියන්නේ පත්තය දැකහම මරන්නම හිතෙන කෙනෙක් ළඟට ගිහලා මම මෙන්න මේ ටික කියනවා. එයාට ඇහෙන්න කියලා මේ ටික. හරිද? ඒක මරණ වෙලාවේ හරි නැති වෙලාවේ හරි එයාට ඇහෙන්න මෙන්න මෙහෙම කියනවා කියලා හිතන්න. බලන්න අපිට මේ ලෝකෙ මෙහෙම පේනවා. අපි මෙහෙම බලනකොට මේ වටපිට එළිය සහිතව නේද? මේ හොඳට මේ ලෝකෙ පේනවා. පත්තර කොහොමද දන්නේ ලෝකෙ පේන්නේ? නේද? එයාට ලොකු ඇස් දෙකක් එහෙම තියෙනවා පේනවද අපිට? නැහැ. එයාට මට වැඩිය නිකන් නිකන් කරවලේ ඇවිදගෙන යන කෙනෙක් වගේ ඉවට යන කෙනෙක් වගේ නේද? ඒ වගේ බොහොම පුංචිට මේ ලෝකෙ කොයි විදිහට පේනවද කියලා හිතාගන්නවත් බෑ අපිට. එතකොට ප්‍රත්‍යය දන්නවද මේක මේ තැනත්තා සින්නක් කර ඉඩමක් අයිතිය අරගෙන මේ තැනත්තා හදපු ගයක් මේකේ ලොකු බබාලා ඉන්නවා මම යන්න ඕනේ ඒ පැත්තට කියලා හිංසාරේ කටට හිංසා කරන්න ඕනේ ඒ වගේ හිංසනික හැඟීමකින්ද මේ සතා හොර හැඟීමකින් මේ ගේ ඇතුළට රිංගන්න ආවද අපේ ගේ ඇතුළට නෑ එහෙම එකක් නෑ මොනවට හරි ওই පාරේ යන ගමන්, කැලේ යන ගමන්, කොහේ හරි යන ගමන් අහම්බෙකින් වගේ මේ පැත්තට ඇවිල්ලා තියෙන. එයා දන්නේ නැහැ මොනවා වුණාද, මොනවා කරනවද කියලා. ඉතින් එහෙම වෙන සතාට හරියට මම කන්දක් කන් පාරක යනවා. හරිද? කන්දක් තියෙන පාරක යනකොට තනියම ලොකු ගලක් බස් එකක් විතර ලොකු ගලක් උඩින් ඇවිල්ලා මාව මගේ බඩ මැද්දාවෙන් තරු කරලා පාරට පාරට ڇප්ප කරලා පාරට තියලා හරිද? ගල පල්ලෙහාට පෙරලෙනවා. දැන් මොකද වෙන්නේ? මෙහෙම පෙරළුණාට පස්සේ මේ දැන් මට නැගිටින්න බෑ. හරි? ඒ වටේ ඉන්නේ බල්ලොයි කාක්කොයි විතරයි. මට මොන වගේ උදව් කරයිද යාලා? ඒ වැගිරිලා ඉන්න මගේ මේ ශරීර ළඟට ඇවිල්ලා මොකද කරන්නේ? කනවා, කොට කොට කනවා. නේද? බල්ලෝ හපාගෙන බල්ලෝ ඉදිරියපුවා මං එතකොට අසරණ වෙනවා. ඒ වගේ මම තරු වෙලා මගේ ඇඟේ තියෙන ඒවා එළියට ඇවිල්ලා මම අතපය හොල්ල හොල්ල දඟලනවා. ඒ වගේ නේද මේ සතාව සෙරප්පුවකින් ලොකු සෙරප්පුවකින් තරස් කාලා බඩ මැද්දාවට පාරක් දුන්නාම බඩ පැරිලා එයාගේ ඇතුලේ තියෙන ඔක්කොම එළියට ඇවිල්ලා පොළවේ ඇලිලා නේද? එයාගේ කකුල් ඔක්කොම දඟල දඟල අර දිශාව හොයා ගන්න අර දිග අඳු දෙක නට නට නේද? වෙලාවකට දෙකට කැඩෙනවා ඊට පස්සේ මම මොකද කරන්නේ? කොස්සකින් හරි මොකක් හරි එකකින් පණ පිටින් එළියට දානවා ඒ එළියට දාපුවාම මොකද වෙන්නේ? යා මැරිලා නැහැ. සමහරවිට කෑලි දෙක දෙපැත්තට යනවා. එහෙම නැත්නම් එතන චරු වෙලා ඉන්නවා නම් කූඹි, කඩි ඇවිල්ලා අමු අමුවේ අමු අමුවේ මහා භයානක දෙයක් සිද්ධ කරනවා. කෑලි ගලවගෙන නේද? පණ පිටින්ම පණ පිටින්ම අරගෙනත් යනවා වෙලාවකට. එහෙනම් ඔන්න ඔය ටික අපි ඇහෙන්න කියනවා යාට. හරිද? මම කියනවා අපි එයාට මේ ටික ඇහෙන්න කියනවා. ඇහෙන්න කිව්වට පස්සේ ඊළඟ සැරේ පත් අය දකින්නකොට මොනවා වෙයිද? ඒ ටික මතක් වෙනවා. සෙරප්පු අතර ගන්නකොට මතක් වෙනවා. අන්න දෙවෙනි කණ්ඩායමට ආවා එහෙනම්. හරිද? එහෙනම් පළවෙනි කණ්ඩායමේ අය දෙවෙනි කණ්ඩායමට ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කට්ටියට ධර්ම ශ්‍රවණය කරවන්න ඕනේ සහ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරවන්න ඕනේ. හරිද? උපක්‍රම සීලීව හරි අපි එයාලට බණ ඇහෙන්න අරින්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරගෙන ධර්ම ශ්‍රවණය සහ කල්යාණ මිත්‍ර සේවනය හේතුවෙන් එයාලට ඒ හැම වෙලෙම ඇත්ත කතා කරන කෙනෙක්ව මුණ ගස්සන්න ඕනේ. ඒ අය මුණ ගස්සන්න ඕනේ. සහ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ. මේ දෙක කරපුවාම මොකද වෙන්නේ? අර නැති කුසල් ඒ සිත්වල උපදින්න හේතු වෙනවා. එහෙනම් අපේ ගෙදර ඉන්නවා නම් පළවෙනි කණ්ඩායමේ අය එක එක එක එක ශේත්‍රවල ඉන්න පළවෙනි කණ්ඩායමයි. සමහර අය සත්තු මරණ ශේත්‍රයේදී ඉන්නේ හතරවෙනි කණ්ඩායමේ. හරිද? හැබැයි කාමයේ වර්ධව හැසිරෙන ශේත්‍රයේදී ආ දෙවෙනි කණ්ඩායමේ. පරුස වචන ශාස්ත්‍රයේදී ආලා පළවෙනි කණ්ඩායම. ඒ වගේ එක එක එක එක අවස්ථාවලදී එක එක කණ්ඩායම් වල ඉන්න අය ඉන්නවා. එයාලා දැක්කහම අපි කරන්න ඕන ඒ ඒ අයට මේ මේ මේ මේ මේ දේවල් කියලා ඒවා උපයාස අපයා දෙන්න ඕනේ. හරිද? ඒක පැහැදිලිද නැද්ද? ඒක කළොත් ඒක වෙනවමද නැද්ද? අපි දැන් උදාහරණයක් එක්කනේ කතා කරේ. එහෙනම් අපි පළවෙනි කණ්ඩායමයි දෙවෙනි කණ්ඩායමට ගන්න දැන් දන්නවා. නේද? ඒ කියන්නේ මොකද්ද මේ කුසලයේ වර්ධනයේ ආනිසංසත් කුසලයේ කුසලයේ වර්ධනය කරන්නේ නැතුව පාපේ ආදීනවත් දෙපැත්තටම හානි වෙන හැටි අපි හොඳට ඇහෙන්න තලස්සන්න ඕනේ. ඕක කියපු පමණින් පත්තය මරණයක නවත්තයිද? නෑ. නේද දෙවෙනි කණ්ඩායමට ආවට නවතින්නේ දැන් තමයි අපිට වැදගත්ම තැනකට එන්නේ අපි අපේ ජීවිතය සකස් කරගැනීමේ. හරි මොකද දෙවෙනි කණ්ඩායමේ හිටියොත් පව් කෙරෙනවා. නේද? අකමැත්තෙන් හරි පව් කරනවා. දෙවෙනි කණ්ඩායම තුන්වෙනි කණ්ඩායමට ගන්නේ කොහොමද? ඒකෙද කාදි කාදි හැරිලා බලන්න ඕනේ. අපේ දිහායි හැරිලා බලන්න ඕනේ. අපිට ඇත්තටම කුසල සිතුවිලි සහ අකුසල සිතුවිලි දෙකම සැරෙන් සැරේ ආපු අවස්ථා නැද්ද? එහෙනම් අපිට හිතිලා නැද්ද ජීවිතේ ජීවත් කරද්දී කාට හරි බයින්න ඕනේ කියලා? ඕනේ නැහැ කියලා හිතිලා නැද්ද? නේද? මං අද හැන්දෑවේ අත්තමයි මේ මනුස්සයාට හොඳට බයිනවා කියලා කියන ඒ එක්කෝ මොකුත් නොකිය ඉන්න ඕනේ කියලා හිතනවා නේද සමහර මත්පැන් බොන කෙනෙක් නම් මං අද මේ යාළුවෝ කට්ටියක් එකතු වෙන මං ඇත්තට මේ මේ දහජරා වැඩේ මං අයින් කරලා දාන්න ඕනේ කියලා සිතක් පහළ වෙනවා ආයෙ හිතෙනවා නෑ නෑ නෑ නෑ ඒ වුණාට ඉතින් කලාතුරකින් හම්බෙන අවස්ථාවනේ කියලා හිතනවා නේද ඒ වගේ ආහාර පාලනයක්ම කියලා හිතන්නකෝ රසවත් ආහාරයක් තියෙන හොඳටම අගුණයි හරිද එතකොට එකපාරට හිතුවා නෑ නෑ මම මේක කොහොම හරි ආහාරයට ගන්නවා කියලා හිතෙනවා ආයෙ හිතෙනවා නෑ නෑ නෑ හොඳ නෑ කියලා ආයෙ හිතෙනවා ආයෙ කවදා හම්බෙද්ද දන්නේ නෑ කියලා හිතෙනවා ඒ වගේ එහෙනම් දෙපැත්තට හිතිලා එකක් ක්‍රියාත්මක වෙන අවස්ථා ඇවිල්ලා නැද්ද ජීවිතේ? ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවට මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න ඕනේ. කුසල් අකුසල් දෙකම ආපුහාම හිතකට ඒ හිතේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේක ඉතා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් නේ කියන්නේ. හරි? අපි දිහා බලලා අපි මේ තීරණය ගන්නෙ. කුසල අකුසල දෙකම අපේ හිතට ආවම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අහුවොත් හුඟක් අය කියනවා අකුසලේ ක්‍රියාත්මක වෙනවා කියලා. නෑ නෑ එහෙම කියන්න ඕනේ නෑ. කුසලේ ක්‍රියාත්මක වෙනවලු තියනවද නැද්ද? එහෙනම් විතක අපි දෙකේ පන්ති ඉන්නවා විතක තුනේ කණ්ඩායමට වැටෙනවා. නේද? එහෙනම් කොහොමද දෙකේ එක්කෙනෙක් තුනට ගන්න කෙනෙක් තමයි මේ කතා කරන්න හදන්නේ. දෙකේ ඉන්න කෙනාව තුනට ගන්න කොහොමද? ඒක තමයි වැදගත්ම තැන. ඇයි? බොහෝ වැදගත්කමක් තියෙන්නේ. තුනට ආවනම් ඒ අවස්ථාවේදී පෞ සිද්ධ වෙන්නේ නෑ අකුසල් සිත් තිබ්බට කර්මපතයක් වෙන්නේ නෑ ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්ප්‍රප්පලාපාදී සිද්ධ වෙන්නේ නැති තත්යකට ගන්න ඕනේ මේක හරිය වැදගත් මේ පියවරක් මේක මේ තත්ත්වයට ගන්න පුළුවන් ක්‍රමවේදය අපි හොයාගත්ත ගමන් අපිට ලොකු ලාභයක් වෙනවා අපේ ජීවිතය දිහා බලලා අපිට අවශ්‍ය විදිහට ජීවිතේ හදන්න පුළුවන් හරි ප්‍රතිවිරුද්ධ සිතුවිලි දෙකක් ළඟ ළඟ ළඟ ළඟ හිතකට නැගෙනකොට ක්‍රියාත්මක කියන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් මම උත්සවයකට යනවා. යනකොට මම ගිහිලා ගේට් එකෙන් ඇතුළට මේ පැත්ත බලනවා. බලනකොට කැමති කට්ටියක් ඉන්න ඒ පැත්තේ. දැන් මට කැමති සිතුවිලි පහළ වෙනවා. ඒ පැත්තට ගියොත් හොඳයි කියලා. මම එහෙම මේ පැත්ත බලනවා. ගොඩක් කැමති කට්ටියක් ඉන්න මේ පැත්තේ. දැන් මගේ මේ කිලෝ 60 හෝ 50 හැරෙන්නේ කොයි පැත්තටද? ගොඩක් කැමති පැත්තට. මොකද මුළුනේ? ගොඩක් කැමති සිතුවිල්ල. මේ පැත්ත බලනකොට ඒ පැත්තට යන්න සිතක් පහළ වුණා. ඒක සිතුවිල්ලක් හේතුවෙන් මාව තල්ලු වෙන්න ගියේ පැත්තට. මේ පැත්ත බලනකොට අරිට වැඩි ප්‍රබල සිතුවිල්ල පහළ වුණා. එහෙනම් මේ පැත්තට මාව තල්ලු වෙන්නයි ගියේ. එහෙනම් තේරෙනවද? එක ළඟ දෙපැත්තට සිතුවිලි එනකොට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ප්‍රබල සිතුවිල්ල වඩා ප්‍රබල සිතුවිල්ල වඩා ප්‍රබල සිතිවිල්ල. මොන දැන් ආය යනවා අපි පත්තය ළඟට. පත්තය මරන්න හිතෙනවා සිතිවිල්ලක් එක ඇති වෙන්නේ නේද? ඒත් එක්ක මෙයාට නෑ නෑ නෑ මේකව මරන්න නැතුව ඉන්න ඕනේ කියලා හිතෙනවා. අන්න දැන් තේරෙනවා. මරන්න ඕනේ කියලා හිතිච්ච කෙනාට ඒ වෙලාවේ ඇතිවෙච්ච සිතිවිල්ලට වැඩිය මරන්න නැතුව ඉන්න ඕනේ කියලා එයාටම ඇතිවෙච්ච සිතිවිල්ල ප්‍රබල නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. නේද? පත්කය මරන්න ඕන කියන සිතුවිල්ල ප්‍රබල නම් ඒක සිද්ධ වෙනවා. එහෙනම් දෙවෙනි කණ්ඩායමේ තුන්වෙනි කණ්ඩායමේ වෙනස මොකද්ද? දෙවෙනි කණ්ඩායමට කුසල අකුසල දෙකම ඇති වෙනවා. තුන්වෙනි කණ්ඩායමටත් කුසල අකුසල දෙකම ඇති වෙනවා. දෙවෙනි කණ්ඩායමේ අකුසලය ප්‍රබලයි. තුන්වෙනි කණ්ඩායමේ කුසලය ප්‍රබලයි. හරිද? තේරුණාද? ඒක නේද අපේ හිතේ ස්වභාවය? නේද? දෙවෙනි කණ්ඩායමේ කට්ටියගේ අකුසලය ප්‍රබලයි. තුන්වෙනි කණ්ඩායමේ කට්ටියගේ කුසලය ප්‍රබලයි. හරිද? ඒකෙන්ද තමයි එතන කුසල් ඇත්තටම ක්‍රියාත්මක වෙනවා තුන්වෙනි කණ්ඩායමේ දෙවෙනි කණ්ඩායමේ අකුසල් ක්‍රියාත්මක වෙනවා. අපිත් තැන් තැන් වල ඉන්නකොට සමහර අය ප්‍රාණඝාත හමුවේ කුසලයේ ප්‍රබලයි. කාමයේ වර්ධව හැසිරීම හමුවේ අකුසලයේ ප්‍රබලයි. හරිද? බොරු කීම හමුවේ සමහර අයගේ අකුසලයේ ගොඩක් ප්‍රබලයි. පරුස වචන හමුවේ අකුසලයේ ගොඩක් ප්‍රබලයි කුසලයට වැඩිය. නේද? හොරකම් කිරීම හමුවේ කුසලයේ ප්‍රබලයි. ඒ වගේ එක එක්කෙනා අපි තැන් තැන් වලදී ඒ කුසල අකුසල ප්‍රබලත්වය මත අපේ හිතේ උපදින ඒ ඒ ඒ අවස්ථාවේදී උපදින කුසලයේ අකුසලයේ ප්‍රබලත්වය අනුව අපේ චේතන ක්‍රියාකාරකම් වල යෙදෙනවාද යෙදෙන්න වෙනවාද යෙදෙන්න වෙනවා නේද එකම අවස්ථාව මම හැමදාම කියන්නේ දැන් මං මෙතෙන්ට වෙලා මේ බණ කියනකොට කවුරු හරි ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මට පරිසරයෙන් බයිනවා හරිද ඒ බයිනකොට ඉදිරියේ ඉන්න ඔක්කොටම ඇති වෙන්නේ එකම හැඟීමද එකම සිද්ධිය මට පරසවතෙන් බයින සිද්ධිය මෙතන සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට ඒක අහගෙන බලාගෙන ඉන්න ඔක්කොටම ඇති වෙන්නේ එකම වගේ සිතුවිලිද? නෑ වෙනස්. නේද? ඒ මොකද වෙනස්? ඒ ඒ අයගේ අතීත භාවිතය අනුව තමයි ඒකට සිදුවෙන්නේ. ඇති වෙන්නේ සමහර අයට දැඩි අකුසල් ඇති වුණොත් එහෙම දෙවෙනි කණ්ඩායම පළවෙනි කණ්ඩායම අයින්දත් පුළුවන් දෙවෙනි කණ්ඩායම අයින්දත් පුළුවන් තුන්වෙනි අය නම් හතරටලා ඉන්නේ නොසන්සුන් වෙන්නේ හතරවෙනි අය සංසුන්වම තෙන්ටලා ඉන්නවා නේද එහෙනම් එහෙනම් දැන් අපි බලන්නේ හැඟීමක්. කුසල අකුසල කියන්නේ හැඟීම්, චේතනා කොහොමද මේවා අඩු වැඩි කරන්නේ? එහෙනම් දුබල හැඟීමක්, ප්‍රබල හැඟීමක් බවට පත් වෙන්නේ කොහොමද? කුසල් පැත්තෙන් හෝ අකුසල් පැත්තෙන් හෝ. හරි. අන්න ඒ ක්‍රමවේදය දැනගත්තා නම් ඔන්න මට තවත් ප්‍රයෝජනද නැද්ද? එහෙනම් අපූර්ව ජීවිතයක් ගත කරන්න පුළුවන් පින්නත් නේ. ඔන්න ඕක දැනගත්තා නම්. අපූර්ව ජීවිතයක් කියන්නේ මොකද? මට පුළුවන් මගේ ජීවිතය මගේ අතට ගන්න මොකද කියන්නේ නැද්ද මට ඕන හැටියට යම් යම් දේවල් ක්‍රියාත්මක වෙන විදිහට සකස් කරගන්න පුළුවන් දෙයිද දන්නවනම් නේද නරක සිතුවිලි මගේ තුලින් බැහැර කරගෙන නේද හොඳ සිතුවිලි ප්‍රබල කරගන්න පුළුවන් මම දන්නවනම් මේ ක්‍රමය නේද ඒක නොදන්නකම හින්දා අපි මොකද කරේ කාලාන්තරයක් අකුසල් වලට යට වෙවි යට වෙවි එනවා. සසර ජීවිතය අකුසල් වලට යට වෙවි. එහෙනම් අපි බලන්න ඕනේ කොහොමද සිතුවිල්ල ප්‍රබල කරගන්නේ කියලා. හරි. ඇත්තටම කොහොමද? දැන් අපි හිතමු මට පොඩි තරහක් ආවා කියලා. හරිද? කෙනෙක් ගැන මට තරහක් ආවම තරහ කියන්නේ සිතුවිල්ලන්නේ අකුසල සිතුවිල්ල. මම එයා ගැන පරණ මට කරපු ඒවා අපේ අම්මලා තාත්තලාට කියපු කරපු ඒවා ඔය වගේ ඒවා අරගෙන මම මෙනෙහි කරන්න පටන් ගන්නවා. හරි? නැවත නැවත නැවත නැවත තරහින් මතක් කරනවා. තරහෙන් මතක් කරන්න මතක් කරන්න මතක් කරන්න මතක් කරන්න තරහ අඩු වෙනවද වැඩි වෙනවද? කෙනෙක් ගැන මට පොඩි තරහක් ආපුහම මම තරහෙන්ම එයා ගැන මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න තරහක් කියන හැඟීම වැඩි වෙනවා නේද? එහෙනම් මෙනෙහි කරන ආකාරය අනුව ඒ හැඟීම් වර්ධනය වෙනවද නැද්ද? නේද? යමක් තරහෙන් මෙනෙහි කරනකොට වැඩි වෙනවා. හරි? එහෙනම් මම මෙහෙම වැඩක් කරනවා. යම් කෙනෙක් මේ තරහෙන් මෙනෙහි කරන්නේ gedara වැඩ කරන ගමන්, අස්සාවට යන ගමන්, වාහනේ යන ගමන් අනිත් වැඩ කරන ගමන් තමයි මේ තරහෙන් මෙනෙහි කරන්නේ. එයාට තරහ වැඩි වෙනවා කියන්නේ අපි. තව එක්කෙනෙක් හරි වැඩක් කරනවා. ඉන්නකො හොඳ වැඩක් කරන්න කියලා ගිහින් ඉඳ ගන්නවා පුටුවක. හරිද? ඉඳගෙන වටපිට බලන්නේ නැතුව ඇස් දෙක පියාගෙන හරි දත් පුටු කරගෙන උත්තර තරහෙන් මෙනෙහි කරනවා එයාට. හරි තත්පූර්තු කරගෙන තරහෙන් මෙනෙහි කරනවා තරගෙන මට මෙහෙම කරා මට මෙහෙම කරා මම බලා ගන්නවා අරවා මෙහෙම කියලා එක එක එක වරම මෙනෙහි කරනවා මේ දෙන්නගෙන් කාටද වැඩියෙන් තරහ ඉක්මනටම තරහ වැඩි වෙන්නේ කාටද ඉඳගෙන කරන කෙනාට නේද එක ඉරියව්වක ඉඳගෙන පත්විටි කාගෙන තරහ මෙනෙහි කරන කෙනාට වැඩි වෙනවා නේද එයා වෙන දෙයකට හිත යොමු කරන්නේ නැතුව එක දිගට මෙනෙහි කිරීමක් කරනවා හොඳයි තරහට ප්‍රතිවිරුද්ධ සිතුවිල්ල තමයි මෛත්‍රිය මෛත්‍රිය තරහ එකට එන්නේ නැහැ හරිද? එහෙනම් ලෝකෙම හැමදෙනා කෙරෙහිම තමන්ගේ දරුවෙක් වගේ හැඟීමක් උපදවා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ කායික පීඩා, මානසික පීඩා වල තියෙන මේ අපහසු හොඳට මෙනෙහි කරපහම. ඒ කියන්නේ මිනිසුන්ට අපි අපි තරහ ගියාම මිනිසුන්ට දායාදයට දෙන දෙයක් තියෙනවානේ. අපි තරහ ගියාම තරහ නැති කරගන්න අපි මොනවද කාට හරි දෙන්නේ. හැබැයි දෙන්න බලන කාරණා දෙකයි දෙන්නේ. හරිද? ඒ කියන්නේ එකයි දෙන්න දෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. අපේ තරහ ආපුහම අපි තරහ නැති කරගන්න දැනට අපි తాවකාලිකව පාවිච්චි කරන වැරදි ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි හදන්නේම අපිට තරහ ගිය කෙනාට දුක් දෙන්න. දුක් පීඩා දෙන්න හදන්නේ. දුක් පීඩා දෙන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් හිතට අනිත් එක ශරීරයට. හිතට දුක් දෙන්න ඕන හින්දා පරස වචන ආදී වචන අසභ්‍ය වචන කියලා බයිනවා. මම මෙහෙ ඉඳන් පරිසවදන කියලා බයිනකොට ওই පැත්තේ හිතට දුක් වෙනවා. ඒක දන්න හින්දා මගේ තරහ නැති කරන් මම කරන්නේ ඒ පැත්තට බයිනවා. ඒක මදි කියලා හිතනොත් මොකද කරන්නේ? කයට දුක් දෙන්න අතින් බයෙන් පහර දෙනවා. ඒක සිද්ධවන්න හදන්නේ. එතරම් කරන්නේ. ඒතර කායික වාචසික නැත්නම් කායික මානසික රිදවීම් වල තියෙන අනර්ථය සහ පීඩාව හොඳින් මෙනෙහි කරන කෙනෙකුට ඒවැය තියෙන අර්ථයක් නැතිකමත් මෙනෙහි කරන කෙනෙකුට තමන්ගේ අතුලාන්ත මෛත්‍රිය උපදවා ගන්න පුළුවන්. ඉතින් ඒකට ක්‍රමයක් තියෙනවා. අපි මෛත්‍රී භාවනාව ගැන කතා කරලා තියෙනවා. කොහොම හරි කමන්නේ අනුන්ත රිදවන්නේ නැහැ කියන හැඟීමක් හොඳට කල්පනා කර කර කල්පනා කර කර වර්ධනය කරන කෙනෙකුට හරි වර්ධනය කරන කෙනෙක් මොනවද ඇවිදින ගමන් කන ගමන් වෙන වැඩ කරන ගමන් සියලු දෙනාගෙන අනේ සියලු සත්ත්වයන් කිසිම සත්ත්වයකට කායික පීඩාවක් මානසික පීඩාවක් වෙන්න එපා කිය හිත හිත හිත හිත හිත ඉන්න කෙනෙකුට මෛත්‍රී සිතුවිල්ල තියෙනවට වැඩිය වර්ධනය වෙනවා. නේද? එහෙනම් පත්තයෙක් ගැනම අර විදිහට හිතනවා කියලා හිතන්නකො. හද අනේ මෙයාට කවදාකවත් හදරක් කරනවා මේ මිනිස්සු ලෝකයේ මිනිස්සු කොච්චරනම් සත්වය කොච්චරනම් ශරීර පොඩි වෙලා නැట్లా යනවද? හරි ඒකේ පීඩාව කොච්චරක්ද අර කූඹි අරගෙන යනකොට කොච්චරනම් අමාරුද කියලා යම් කිසි කෙනෙක් මේ වැඩ වැඩපල කරන ගමන් මෙනෙහි කරවුවොත් එයාට ඇත්තටම අර අහිංසාසිතුවිල්ල වර්ධනය වෙනවද නැද්ද? වර්ධනය වෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා වැඩ කර කර ඉන්න ගමන් නැතුව මොකද කරන්නේ? එක තැනකට වෙලා ඉඳගෙන එක ඉරියව්වකට වෙලා ඉඳගෙන ඉස්සෙල්ලා වගේ දසුත් පුට්ටු කරන් කියමුක අපි නේද? යටිතල උඩුතලට හොඳට සාද කරගෙන ඇස් පියාගෙන සියලු සත්‍යයන් කෙරෙහි කායික පීඩා ඇතිවීම, මානසික පීඩා ඇතිවීම කොච්චර ධර්ම දෙයක්ද? ඒකේ කවදාකවත් වෙන්න එපා කියලා තදින් මෙනෙහි කරනවා. අන්න එහෙම මෙනෙහි කරන කෙනාටද අර වැඩපළ ගන්න ගමන් මෙනෙහි කරන කෙනාටද ඉක්මනින් වේගෙන් මෛත්‍රී හැඟීම වැඩෙන්නේ. දෙවෙනි කෙනාට. නේද? හරිද? අන්න ඒකට කියනවා අපි මෛත්‍රී භාවනාව කියලා. හරි. එහෙනම් මට අවශ්‍ය විදිහට අවශ්‍ය කුසල හැඟීම වර්ධනය කරගන්න නම් නේද? ඒ හැඟීමට අදාළ මෙනෙහි කිරීම වේගෙන් වේගෙන් වේගෙන් කරන්න. වැඩපොළ කරන ගමනොත් කරන්න ඕනේ. පරයන්කේ ඉඳගෙන කරන්න ඕනේ. හරිද? එතකොට මොකද්ද වැඩෙන්නේ? කුසල සිතක වර්ධනය සිද්ධ වෙනවා. කුසල සිතක වර්ධනයක් සිද්ධ වෙනවා. දැන් මම අහනවා මෙහෙම. තීන මිද්දේ. ඒ කම්මැලිකම්. නොසන්සුන්කම්. ඉතින් එක එක එක එක ආකාරයේ අකුසල් අපිට නිබඳව අපේ ජීවිත ගමනේදී අපිව පරද්දගෙන අපිව යට කරගෙන අපේ ගමන අසාර්ථක කරන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදී ඒකුත් ආකාරයේ අකුසලයන් අපි මේ යන්න යන ගමනේදී අපිට බාධා කරලා නොයේකුත් පාපයන් සිදු කරන්න අපි යොමු කරනවද නැද්ද? අපි හොඳට දන්නවද නැද්ද? මේ අවස්ථාවේදී මම ඉඳලා තියෙන දෙවෙනි කණ්ඩායමේ කියලා හුඟක් අය. නේද? දෙවෙනි කණ්ඩායම කියන්නේ මන්ට උවමනාව තිබ්බ මම යන ගමන කෙලින් සාන්තව ඒක සීලවන්තව යන්න ඇත්තටම එහෙම කියන මට සන්තෝෂයෙන් මේ ජීවිතය ගෙවන්න තිබුණා. පසු කාලීන පශ්චාත්තාපෙන්නේ නැහැ. නේද? පශ්චාත්තාප කියනවා කොච්චර භයානකද? ගැලවෙන්න තැනක් නැහැ. නේද දේශනාවේ සඳහන් වෙනවානේ ගස්කල් අස්සෙබේ ගිහිලා හැංගිලාවක්වත් මහා මුහුදේ ගිහිල්ලා හැංගිලාවක්වත් මොන තැනකවත් හැංගිලා එන පශ්චාත්තාපයෙන් බේරෙන්න බෑ හැංගෙන්න තැනක් නෑ පසුතැවිල්ල කියන ගින්න පත්තු වෙන්න ගත්තාම හැංගෙන්න තැන නෑ ඉතින් අන්න එවැනි தත්යකට පත් නොවි ඉඳනම් මම යන ගමන සාර්ථකව යන්න ඕන සමහරවිට මගේ ලෞකික අරමුණු වලට පවා ලොකු බාධාවල් ඇති වෙන දේවල් මගේ අතින් සිද්ධ වෙනවා. ඒ හැම තැනක්ම හදාගෙන හදාගෙන හදාගෙන ඉදිරියට යන්න පුළුවන් ද බැයිද? එහෙනම් මේ ක්‍රමවේද ටික මේ ක්‍රමය දන්න කෙනෙකුට. නේද? එහෙනම් ජීවිතේ කාම සාර්ථක කරගන්න සාර්ථක ගමනක් යන්න පුළුවන් ද බැයිද? මටම මාව හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. හැම කුසලයක්ම වර්ධනය කරන විදිහ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. හරිද? හැම කුසලයක්ම වර්ධනය කරන විදිහ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. එහෙනම් නැති කුසල් වර්ධනය කරගන්න තියෙන කුසල් ප්‍රබල කරගන්න. නැති කුසල් ඇති කරගන්න තියෙන කුසල් වැඩි දියුණු කරගන්න වීරියෙන් කටයුතු කරවුවොත් අපිට පුළුවන්කම තියෙනවා. එහෙනම් අද දවසේ අපි මේ කාරණාව ඔන්න ඉගෙන ගත්තා. අද මේක හොඳට මෙනෙහි කරන්න ඕනේ. මේක අපේ ජීවිතයට එකතු කරගන්න අද පැවරුම ඒක. දෙවෙනි කණ්ඩායමෙන් තුන්වෙනි කණ්ඩායමට යන විදිහ. ඒකට අද දවස පුරාවට මෙනෙහි කිරීම කරලා තමන්ගේ අඩුපාඩු හොයාගන්න. මම හිතනවා මේ වෙනකොට ප්‍රත්‍යවේක්ෂා දිනචරියාව කරගෙන යනවා කියලා. අපි මතකද ඒකේ පළවෙනි එක තමයි අරමුණක් ඇති කර ගැනීම. මොකක්ද අරමුණ කියලා අපි කතා කරා ජනවාරි පළවෙනිදා වෙනකොටම අරමුණ තමයි තමන්ගේ තියෙන ලොක්කම අඩුපාඩුව හොයාගෙන ඒ අඩුපාඩුව නැති කරගන්නවා කියන අරමුණේ කටයුතු කිරීම කියලා කිව්වා. මම හිතනවා මේ වෙනකොට වැඩි දෙනෙක් ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල කරගෙන යනවා ඇති කියලා. එහෙනම් ඒකට තවත් සුකුලක් අද දවසේ අපිට මේ සතියේ හම් වෙනවා. ඒ තමයි අපි කොහොමද කුසලය වර්ධනය කරගන්නේ? දැන් අපි ඔක්කොම දන්නවා එහෙනම් භාවනාව කියන්නේ මොකටද? එතකොට මම අහනවා භාවනාව ජීවිතයට අත්‍යවශ්‍යද නැද්ද? නේද? ජීවිතේ හැඩ කරගන්න, ජීවිතේ නිර්වෘල් කරගන්න, ජීවිතේ ඍජු කරගන්න, තමන්ගේ ජීවිතය අකුසල් වලට යන්න නොදී ඊටා ඍජුව අරගෙන යන්න අපිට භාවනාව කියන දේෙන් අපේ හිත කිසිම පැත්තකට ඇද නොවී යන්න අවශ්‍ය කරන පසුබිම අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරලා දෙනවා. මේක දෙකේරුවොත් සාර්ථක වෙයිද? නෑ. නේද? මේ විදිහට අඩුපාඩු බල බල හදාගත්තේ නැත්නම් ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. කොතනදී හරි කැඩලා යනවා. ඒ හුඟක් අය කරන්නේ වැරද්දක් වුණාට පස්සේ ඒ වැරද්දෙන් වැරද්ද ඉවර වුණාට පස්සේ අදිස්ථානයක් විතරක් ගන්න මං ආය කරන්නේ කියලා. නේද? අදිස්ථාන ගන්න මං ආය කරන්නේ කියලා. හැබැයි ආය ආය මොකද වෙන්නේ? ආය ආය එක කරනවා. නේද? එහෙනම් කරන්නේ නෙවෙයි කෙරෙන්නේ නැති தත්ත්වයට හිතපත් කරගන්න ඕනේ. කරන්නේ නෙවෙයි කෙරෙන්නේ නේද? දෙවෙනි කණ්ඩායම ඉඳගෙන කොච්චර කරන්නේ කියලා හිතුවත් අදාළ අවස්ථාව එළමෙනකොට කෙරෙනවා. හැබැයි තුන්වෙනි කණ්ඩායම ආවට පස්සේ කෙරෙන්නේ නැති தත්ත්වයටපත් වෙලා. ඒකින්ද අපි මේ දේවල් ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙනම් අද දවසේ අපි අපේ අඩුපාඩු මොනවද කියලා බලලා සැලසුම් හදන්න මම මෙන්න මේ ටික මේ ටික කරන්න ඕන කියලා හෙට දවසේ අපි මේ පිළිබඳව මොකද කරන්නේ කියලා සමත විදර්ශනා භාවනා භාවනා කියන මාතෘකාව යටතේ අපි යන්නේ අද දවසේ කතා කරේ කුසල් අකුසල් පිළිබඳව කුසල් වර්ධනය කර ගැනීම කොහොමද කරන්නේ කියලා සමත විදර්ශනාවන් පිළිබඳ මොනවද කියලා ඒවයි තේරුම ඒවෙන් අපිට ලැබෙන ලාභය මොකද්ද කියලා තවත් කෝණකින් අපි ඊළඟ දවසේ හෙට දවසේ සාකච්ඡා කරනවා ඒ සඳහා ඉඩ ප්‍රස්ථා ලබා ගන්නේ අපි කටයුතු කරමු එහෙමනම් අද දවසේ ධර්ම දේශනාව මෙතන නිමාවටපත් වෙනවා. අද පැවරුම වශයෙන් අපි මේවා ජීවිතයට එකතු කරගෙන බලන්න ඕනේ. තමන්ගේ ජීවිතය දිහා නිවැරදිව හැටලා බලන්න ඕනේ. මම කොයි කණ්ඩායමේද එක එක අවස්ථාවල ඉන්නේ. විශේෂයෙන් පරස වචනවලදී කොයි කණ්ඩායමද කියලා බලන්න. පරස වචන හැමුවේ කොයි කණ්ඩායමද ඉන්නේ කියලා ආහාර හැමුවේ කොයි කණ්ඩායමද ඉන්නේ කියලා බලන්න. හොඳයි. එහෙමනම් අද දවසේ අපිට මේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු පිරිසට මේ ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ පිරිස තමයි. මේ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක මේ ධර්මය ශ්‍රවණය කරේ ධර්ම දේශනාව ශ්‍රවණය කරේ. ඉතින් ඒ අත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අපිට ලබා දුන්න ඒ උතුම් දායකත්වය ඒ අත්තන්ගේ සුඛ විහරණය සඳහාම හේතු වේවා. මේ ජීවිතය තුළදීම සුඛී සුපත් භාවයට පත්වන්නට හේතු වේවා. උතුම් නිවන සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති